පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්න. ඒ කවුද වෙද මාමේ කාර්යකේ ගියේ? ඉලන්දාරි පහේ කෙනෙකුයි මුදියන්සේ හිටියා ඒ වාහනේ ඇතුලේ මං හිතන්නේ. ඒ කියන්නේ මුදියා ගිහින් සිරිමල්ව එක්කෙන්ට ඇති. බිසෝව සම්බන්ධ කරන්ට. දැන් ඔය මිනිහා කී සැරයක් නම් ඔය වැඩේ කරන්ට වලි කෑවද? ඔය මිනිසයා ආයෙත් ඒකටම එනවා නෝ. කොදුර කල්ලා ගන්ත කුරුමානම් කරන පංගුවක් මනසත්තුයි මිනිස්සුයි කොල්ල කන්න කොල්ලකාරේනුයි ඔවුන ඔවුන්ගේ ගොදුරු අත්පත් කරගන්න කල්ම ඒ අදහස් අත්හරින්නේ නැහැලුනේ බැරිම වුණොත් ඉතින් මිදි තිත්තයි කිව්වා වගේ අයියන්ට ඒ කියන්නේ මුදියා මේ මගේ දූඩිංග බිසෝ ගොදුරු කරගන්නද ඔය එන්නේ නෑ නෑ ලොකෝ නෑ එහෙනම් මෙතන ගොදුරු වෙලා පේන්නේ ආන් අර ඈතට අනලා පේන කුඹුරු යායයි. ගොඩ බිමේ තියෙන තේ රබර් කෝපියත කොට එනසල් කරාබු නැටි ගම්මිරිස් ඔයාදී වගාවනු තමයි ගොදුර. නැතුව බිසෝව ගොදුරු කරගෙන ගිලා දාන් දෙනවා නෙවෙයි. මාගේ ඇඟේ ඒ හීරි gadu නැගුණා. බිසෝ ගොදුරට ගන්ට එනවද කියලා. අපේ මේ ඉඩකඩම් වලට තණ්හාවේ තමයි මුදියා එදා ඉඳලම අපට අතුරුකම් කෙරුවේ. ආරච්චි මාත්‍යා ඉඩමක් ගත්තාම ඒකේ ආරවුල් තියනවා කියලා කරදර කෙරුවා. ආයේ අර මේ ඉන්කම් ටැක්ස් එකට පිස්සමක් ගහලා ඉස්පැටර් මහත්තයේ ගෙදරටම ආවා. ආයේ අර මේ ඔව්ව සේරම මන් දන්නවා ලොකු සේරම දන්නවා හිතින් ඒකම දෙකින්වත් මිනිහගේ බලාපොරොත්තු හරි ගියායි ඒ කියන්නේ මේ කටුපුල්ලේ ආරච්චිලාගේ පවුල බිමට ඇද දාන එකද ඔය මේ ඒකත් එකක් වෙන්න පුළුවන් මං ඒවා ගැන එදා ඉඳලම ආරච්චි මහත්තයාට කීවා වේද මාමේ. නොමුත් මාව තුට්ටුවකට මායින් කෙරුවේ නෑ. හොඳ හිතන්නේ මම මහා ඔල මොට්ටලියක් කියලා. මුදියා ලොකු පෝසතේ කියලායි හොඳ හිතන්නේ. ඔව්. දැන් අර වල්මත් වෙලා ඉන්න සිරිමලා කෝටිපතියෙක් කියලා ආරච්චි මහත්තයා හිතන්නේ. කවුද කියන්නේ? ඈ? කවුද කියන්නේ දෙන්න ලොකු පොසත්තු කියලා. මේක නෙව බෙරගෙඩි ඇතුලේ මොකුත් නෑ ලොකු. නමුත් සද්දේ තියෙනවා. ඒම උදවිය කියන දේවල් වල සාරබර අහක දාලානේ විශ්වාස කරන්ට කියන්නේ. නැතුව අපේ ගෙදර ඇත්තා ඒ කියන හැම මුසාවක්ම විශ්වාස කරනවානේ. මුගේ අංශයට ඒ සෙරි මල්ට ඒ ආකාර ධනයක් වස්තුවක් තියෙනවා නම් ඇයි මේ කැලේට ගිහින් තියෙන මාලිකා තනහරහර නිදන් හොයන්නේ වෙන එක මොකටද මේ මේ මගේ ඉඩමනු කොටහක් යා කරගන්න හිතාගෙන ඉන්නේ ඔය හොරොප්පුවක් ලියාගෙන ඉන්නේ අපේ ආරච්චිලා ඒවා කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ වේද මාමා හ්ම් මුදියාන්සේ ඔළුවේ තියාගෙන ඉන්නවා මිසක් හරි චා කෝ මේ බිසෝ තාමත් එළියට ආවේ නැත්තේ ඇයි? හ්ම් හිතන්නේ බිසෝ අර නාමෙල්ට සාතු කරන. නැත්තම් හැංගිලා ඇති ආපැති කාමරේ. <laughs> ඒ ළමයා බය වෙනවා වාහනයක් මේ ගේ ඉස්සරහට ආපු ගමම. ලෙඩේ කාවත් දැන් බිසෝ දුවලා ගිහින් හැංගෙනවා. ඇයි ඒ දන්නවද? මුදියා සිරිමල් එක්කේයි කියලා බයක් ඇති. හ්ම්. හරි. අනිකාරණාව අර දිගා මඩුලේ ඉලන්දාරියයි කියලා තව බයයි. හ්ම්. බිසෝ කොහෙත්ම කැමති නෑ ඒ දෙන්නටම මුණ පෙන්නන්න. හරි. මං කියන්නේ ලොකුට විතරයි ඒ බය නැති කරන්න පුළුවන්. හේද මාමා. ඒ කොහොමද ඒ? මං මේවා ගත්තෙව්වා කියලා ආරච්චිලට කියන්නේ නැත්තම් මං කියන්නම්. අනේ බුදු මාමේ මං කියන්නේ නෑ. අනේ මට කියා දෙන්න. මොකද්ද මොකද්ද මං කරන්න ඕනේ ඈ? මට දුකයි. මට දුකයි වේද මාමේ. මගේ එකම දූ ඕමේ ඇඟි ඇඟි ඉන්නවට. මොකද්ද අනේ වේදමා මේ මොකද්ද මං කරන්න ඕනේ මාමා මේ ලොකෝ කිව්වා නේද බිසෝ මුදියාගේ පුතාටවත් එතකොට අර දිගා මඩුල්ලේ ලන්දාරියටවත් කොහෙත්ම කැමති නෑ කියලා. ඔව් ඒක ඇත්තද? අනේ අම්මා ඇත්ත වේද මාමා? හ්ම් එහෙමනම් බිසෝ කැමති කාටද කියන්න ලොකු දන්නව ඇති. ඈ? නාමෙට. හ්ම් නාමෙල් නැති හින්දා ජීවත් වෙලා පළක් නෑ කියලා නේද? එක සැරයක් අර නියඟ ලාල කෑවේ වෙද මාමා. මේ මේ ගැන ඉතින් වැඩි දුරට පුන පුනා කියන්න කාරි නෑ. ලොකු දන්නවා නව බිසෝගේ හිතේ තියෙන බය නැති කරන්න පුළුවන් එකම කරන්නේ මොකද්ද කියලා. මම දන්නවා වෙද මාමේ. මං දන්නවා ඒ මට බෑ ඒ දෙන්නා කසාද බඳන්ට අපේ ලුක්කා මාව එළවදායි ඒ විතරක්ද මේ සාගරේට තියෙන දේපල සේරම අපේ ආරච්චිලා අර කලින් පුටු වෙලා හිටියේ කීව කැඳාගෙන හිටන් ඔය පලාචාවේ ආ මේ මගේ තුමේ ඒ වසේරම ඉවරයි කියලා. ඒ උනාට ඉඳලා හිටලා කට කියෝඩවා. මේ ගෙදර එතන ඉන්නවා නම් හොඳයි කියනවා. ඒ කියන්නේ ඒ කල්පනාව තාමත් හිතේ තියෙනවා ඇංගිලා. අලු යට ගිනි පිලුඟු ආදී. ඔව්. <laughs> නෑ නෑ නෑ ලොකු නෑ. ඇට පැනලා ඉන්න මිනිහා එතන ගැන හීනෙන්වත් හිතන්නේ නැහැ කියලයි මං හිතන්නේ. හීනෙන් තමයි දවසක් රෑ මැද්දේ කෑ ගැව්වේ. එතනද එතනද කියන. <laughs> නෑ නෑ මෙහෙම වෙන්න බැරි දෙයක්. එතන නෑ කියන එකයි. එතන නෑ කියන එකයි වෙනස්. ඒ කියන්නේ දැන් මේ පාවුලේ තවත් පටලැවිල්ලක් තියෙනවා හැංගිලා. එහෙමද? මං හිතන්නේ එයා හින්දා තමයි මාව ගණන් ගන්නේ නැත්තේ කියලා. හ්ම්. ඉතින් එහෙම ඉන්නකොට විසෝටයි නාමල්ටයි කසාද බැඳගන්න මං කැමැත්ත දුන්නොත් එදාට පහුවෙන්දා මම පරණ වලව්වේ ඉඳීවි ඔරේන පවුරේ ගෙදර එතන හාමි. හ්ම්. එදාට මං කොහෙද යන්නේ වෙද වාමේ? හැරත් මේ සාගරේට තියෙන වස්තු කන්දරාව අර කොහෙද නැති ඕනේ මට එන කේන්තියක් නෝ එපා එපා ලොකු එපා එපා මොනවා වුණත් ඔය කේන්තියේ තියෙන ගින්දරට එළියට පනින්න ඉඩ දෙන්න එපා ඒ ගින්නට පුළුවන් මේ මුවන් පැලැස්සම ගිනි තියලා පුළුසන් අනික මේ මේ හීනෙන් එතන කිව්වම මොකෝ ඉතින් ඒ උනාට මං කට පියාණන් ඉන්නකොට මේකේ ඉන්න මිනිස්සු හිතන්නේ මම මහ බයගුල්ලියක් මෝඩියක් කියලා. ඌ මට hina වෙනවා වෙද මාමා. මිනිස්සු කියවට හැමෝම නෙවෙයි ලොකු. කාරණා කාරණා දන්නේ නැති මෝඩයෝ තමයි අනුන්ගේ හැසිරීම වලට hina වෙන්නේ. අපේ ඔය නාමෙල් ලිලන්දාරියා මට කිව්වා හොඳ උපහැරණයක්. උපහැරණයක්. කිව්වා වඳුරා අනෙක් වඳුරන්ගේ පිටිපස්සේ හැටි කියලා උලිලි පානවලු. ඒ කියන්නේ hina වෙනවලු. විලිසනවලු. උලිලි පානවයි? මොකද්ද? <laughs> විලිසනවට. උට උගේ පිටිපස්සේ පේන්නේ නැහනේ. නමුත් අනිත් වඳුරාගේ පස්සේ හැටි කියලා hina වෙනවලු. <laughs> අන්න ඒ වගේ මිනිස්සුයි කියන අපි කාගෙත් නොයේ කඩුපාඩු ඇරදි තියෙනවනේ. ඒවට නුම්පද කියන්නේ hina වෙන අයගේ පසුපස්සේ කොහොමද කියලා. ඒ අයට පේන්නේ නෑ ලොකු. ආන් ඒ හින්දා ඒ ගැන ඔය ආකාර නොහිතා. මේ අවුරුදු 15ක් 16ක් තිස්සේ ආලවන්ත කමෙන් බැඳිලා ඉන්න බිසෝටයි අර නාමෙල්ටයි විවාහ වෙන්න ඉඩ දෙන්න කියලා ආරච්චිලට කියන්න. මං කියන්නම් හැබැයි ඊට පස්සේ මේ ලොකු කියන ගෑණි පැලසෙන්නේ. ඕන්න ඉතින් ඕන්න ඉතින්. මං දන්නවා. මං දන්නවා දුගේ හිතේ තියෙන වේදනාව. දුව කවදාවත් මාව අහක දාන්නේ නෑ කියන්ටත් මං දන්නවා. අපේ පවුලේ බලවන්තයා දුගේ ඒ හොඳ ගතිගුණ පිළිගන්නේ නෑ වේද මාමා. හ්ම්. Hmm. අප්පච්චි මටයි නාමෙල්ටයි විවාහ වෙන්න ඉඩ දෙන්නේ නැතිනම් මොකද දන්නවද මං කරන්න යන්නේ? Hmm? දිවිදා ගන්නද කල්පනා? ඒක මහා මෝඩ පාප කර්මයක් නේ. වෙන ඕන දෙයක් කරගත්තට මට කාරි නෑ පණ නාගන්නේ නැතුව. ඔව්. නෑ. මං සිය දිවි නාගන්නේ නෑ. අප්පච්චිට කියන්න මං හිතුවක් කර වෙලා නාමෙල්ව කසාද බඳ ගන්නවයි කියලා. ආන අනක් පච්චාව දුවගේ කටින්ම කියන්ට අන්න අහව මොදි අන්තිම මුදලාලි මම යනවා යන්ට මාමා යන්න ඇතුළට යන්න යන්න කෝ අපේ වෙදරාලාම ඉන්නවද ම්ම් බෙහෙත් කොළ තම්බන සුවඳක් නම් එනවා ඒ කියන්නේ තවත් මිනිස්සු ඇතුලේ ඇති. මේ සැරේ මොකාටද එන්නේ මුදියා? දෙමිනිහට එන්න එපා කිව්වොත් ණයෙක් වගේ වෛර බඳිනි. ඊට පස්සේ ඉවරයක් නැතුව නපුරුකම් කරයි. ඒ හින්දා මම මගේ කේන්තිය යටපත් කරගෙන කිසි දෙයක් දන්නේ නැති හැටියට හැසිරීලා බලන්න ඕන. මම මේ ගේට්ටුවෙන් ඇතුළට ආවට කමක් නැද්ද වේදලාලාමි? කමක් නම් ඇත්තෙම නෑ. හ්ම් ඒත් මං කියන්නම්කෝ. ආහා කමක් නෑ මුදලාලි. එනවා ඇතුළට. හ්ම්. මට නිකන් මහ මොකද්ද වගේ හැමදාම මේ ගේට්ටුව ගාවට ඇවිත් කෑ ගහන එක. හ්ම්. වේදලාලාමි දන්නවා. දැන් මගේ ගෙදරටත් ටෙලිෆෝන් එව්ව එකක් හය කරගත්තා කියලා. ආ හැබැයි හ්ම් කවුද හැබැයි ටෙලිෆෝන් එක ගන්න ලියලා කියලා වැඩ කෙරුවේ. කවුද ඉතින්? මගේ කොළඹ ඉන්න සිරිමල් පුතා මිස. හ්ම්. ඇයි? ඇයි ඔළුව වනන්නේ? නෑ නෑ නෑ නෑ. මං ඔළුව වනන්නේ නෑ. හ්ම්. නමුත් මගේ ඔළුව ඇත්ත කියනකොට හරි දේ කියනකොට වනන්නේ නැහැ. එතකොට මේ ඔලු ගෙඩිය ඉබේ ඉස්සරහටයි ඉහළටයි මේ මෙහෙම යන්තම් වැන්නේනවා. කවුරු හරි බොරුවක් මුසාවක් කියනකොට මේ ඔලු ගෙඩිය දෙපැත්තට වැන්නේනවා. මේ මේම. <laughs> ඒ කියන්නේ මට ටෙලිෆෝන් එකක් නැහැ කියලාද? නෑ නෑ නෑ. ඒ ටෙලිෆෝන් එව්වා එක මේ මුවන් පැලස කැලෑගමට ගන්ට මාස ගානක් තිස්සේ වැඩ කරලා ඒවා පාස් කරවගත්තේ සිරිමල් නෙවෙයි කියලා මගේ මේ දෙපැත්තට වැනෙන ඔළුව මට දැන් කිව්වා. මේ අහන්න මුදලාලි. ඇත්ත කියන වචනේ තේරුමත් සත්‍ය කියන එකත් දෙකම එකයි. ඒ දෙකෙන්ම කියන්නේ වෙදමාම කියන්නේ මගේ කඩේටයි ගෙටයි ටෙලිෆෝන් ගන්නට මගේ පුතා වැඩ කෙරුවේ නෑ කියලාද? නෑ නෑ නෑ මං කිව්වේ නෑ. මං කිව්වේ මේ කැල ගමට ඒ සේවාව සම්බන්ධ කරන්ට බොහොම මහන්සි උනේ වෙන කෙනෙක්. ඒකයි මං කිව්වේ. පොඩ්ඩක් හිටියා මං එන්නක. මේ වෙද මාමා. තාමත් නාමෙලා පැත්තටනේ ආවඩන්නේ. හ්ම් මේ පැලැස්සු හුඟ දෙනේ මට කීවේ නාමෙලා මැරුණා කියලා. කොහේ හරි ජීවත් වුණා කොන්ද කඩලා හින්දා ගැදවිලෙක් වගේ බිම දිගේ ඇදෙනවා ඇරෙන්ට කෙලින් හිටගන්ට ඇවිදින්ට හ්ම් ආවේද මම මොළකද ඔය මුදලාලි හැමින් හැමින් කිව්වේ නෑ මම මේ අහන්ත ගියේ හ්ම් නාමල් මේ ගමට ටෙලිෆෝන් ගන්ට මුලදී වැඩ කරන්ට ඇති. හැබැයි මගේ පුතා කොළඹ ඉඳගෙන ඔය ලොකු තැන් වලට කෝල් ඒවා දීලාලු අන්තිමට හරි ගියේ. ඒ මොලව කළත් නාමල් මුවන්පැලසට කරපු උදව් උපකාර අපි අමතක කරන්න හොඳ නැහැ. නේ? ඇයි හොඳ නැත්? ඇයි? නාමලා ගියත් හිටියත් මිනිහා දැන් ගැඩවිල් පණුවෙක් වගේ පිටකොන්දක් නැතිව බිම දිගේ දන ගාන තරමට ඇති කියලයි සෙම්බුවා මට කීවේ. කවුද කිව්වේ? අද වීදියේ පරණ ගණන්කාරයා. හ්ම් සෙම්බුවයි කීවේ. හ්ම්. පව් දෙයනේ. මාමෙල් පොඳ මිනිහේ. අර රත්තරන් ඇත් රූපේ හාරගෙන කපලා කොටලා තවලන් හරක් පිට පටවගෙන පැනලා නොයන්ට තාමත් මෙහි ඉඳීවි ආරච්චිලාගේ ලියන්න වෙලා. හොඳයි නැද්ද? මං හිතන්නේ නාමෙලා ගානට වැඩිය ලොකු වෙන්න කියලා. අර පිසෝ කෙල්ලට ඉනාවක් කවලා වශී කරගෙන බොහොම ලොකු වෙන්න කියලා. <laughs> තව ටික කාලයක් මිනිහා මේ හිටියානම් නේද? ආරච්චිල කව මිනිහගේ අතේ මේ වෙදමාමගේ දේ පොළවලටත් ගහනවා කටුව. හොඳයි නෑ කියනවා. ඈ? ඈ? ඇයි කල්පනා කරන්නේ? කල්පනා නොකර බැරි හන්දා මම මේ කල්පනා කරනවා. හ්ම්. හැබැයි මොන තරම් දුෂ්ක මිනිසුද මෙහෙ ඉන්නේ? ඈ? ඒක නෙවෙයි වෙදලාලා. මම මේ නිකමට අහන්නේ. ඔව්. නාමලාගේ අතපයයි කොදුරෑනයි සේරම කඩලා බිඳලා දැම්මනම් ඒක හරි අපරාධයක්. අපරාධයක් නේද? පාව්. මට හරි කනගාටුයි. මේ ගමට පිටගමකින් ඇවිත් හොඳට හිටි ඉලන්දාරියෙකුට එහෙම දෙයක් වෙච්චි එක. මං අහන්නේ එහෙම කැඩිලා බිඳිලා ගිය ඇටකටු පිටකොන්ද එහෙම සනීප කරන්ට පුළුවන් කැරම තියනවාද ලාලහාමිගේ පොරතිකාරවල <coughs> මම මම නිකන් දැනගන්ටයි අහන්නේ ඇයි ඒ ගැන දැනගන්නේ කියලායි මට දැනගන්න ඕන හ්ම් කොයික හරි යන්න තවත් ලෙඩෙක් ආවා වගේ මම යනවා ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න මට දැන් බෑ. වෙන දවසක කතා කරමු. ආ හරි හරි හරි. මාත් එන ගෙහුම් එන්නම්. හ්ම් හ්ම්. කවුරු ගැනද අම්මයි දෙදසියයි දෙන්න හුඟා කියලා කතා කිරුවේ. අපි මේ නිකන් මුවන් පැලැසෙ මිනිසුන්ගේ එක එක දේවල් ගැන ඉතින්. බොරු කියන්න එපා අම්මා. ඔය ඒ ආපු කාරකේ එක්වර දිගා මඩුලේ මනමාලය ආවා. නැතිනම් නෑ නෑ කෙල්ලේ නෑ. නැතිනම් සිරිමලයි මුදියා මාමයි ආවා. ඇයි? සිරිමල්ට කැමති නැද්ද දුව? ආ මං හිතුවා හරි. මං හිතුවා හරි. <laughs> අර කපටි කළු කඩකාර මුදියා ඒ සැරේ අම්මවත් ලවටගෙන මාව මිනිහාගේ පුතාගේ කරේ එල්ලන්නද යන්නේ. මගේ බලමිනිය තමයි මිනිහට ගෙනියන්න වෙන්නේ. අනේ ඇයි ඔය හැටි කලබල වෙන්නේ දුව? ඈ? ඔය ඔය ඔය ආයෙත් පටන් ගන්නවා අර ඉතින් අපේ පැත්තට කතා කරන්නවත් ඉන්නේ වෙද සීයා විතරයි. අම්මා ඇවිත් උන් දෙක මොන මොනවද කතා කෙරුවා. මං අර නාමෙලවර බෙහෙත් වතුරුවේ නාවන කල්ම. නෑ කියන්න එපා නෑ නෑ නෑ මේ අහන්තකෝ මය රත්තරන් දුවේ. අපි කතා උනේ සිරිමලා ගැන නෙවෙයි. එහෙනම් අර දිගමඩුලි මිනිහා ගැනද? නෑ නෑ නෑ ඒත් නෑ. අම්මමයි මට ඉගැන්නුවේ කවදාවත් බොරු කියන්න එපා කියලා. ඒ උනාට දැන් අම්මමයි මේ මුසාවාද පදේ බින්දින්නේ. නෑ මයේ දූ මං ඇත්තම කියන්නම්. අපි කතා උනේ මේ මේ ඔන්න මේ ඔන්න තවත් බොරුවක් කියන්න කල්පනා කරනවා. මේ මේ කී කිය. මේ අහන්ට කොබිසෝ ඉතින් අපි හිරිමලා ගැනවත් දිගාමඩුල්ලේ සුන්දරසේන ගැනවත් නෙවෙයි කතා උනේ. අපි කතා උනේ මේ ඔන්න මේ ඔය ඔන්න ඔය ආයෙමත් ඉර වෙනවා. ඕකනේ මං කියන්නේ. ඇත්ත කියන්ටත් බිම ඉඳ ගන්නටත් බය වෙන්න එපා කියලා. අම්මා නේද මට ඉගැන්නුවේ ඔව් ඔව් මං එක පිළිගන්නවා එහෙමනම් ඇයි ඇත්ත නොකිය වචන හිර කරගෙන මේ මේ මේ කියලා දෙන්නේ නෑ මං ඇද්දේ නෑ මට ඒක කියාගන්න බැරි තරම් <clears throat> මගේ මේ උගුර වේලෙනවා ඔය <clears throat> වේලෙනවා බොන්ට මොකද දෙන්නද? ඕමින්ට මම මොකද ගේනකම්? ඒ මං කොහොමද මේක කියන්නේ? අර අඬු කඩාගෙන ඔත්වල වෙලා ඉන්න තාමෙල්ට මගේ එකම දුව පාවා ගන්නට මගේ කැමැත්ත දුන්නා කියලා මහා මිනිසයාට ආරංචි වෙච්ච ගමන් මොන වින්නේයක් වෙයිද දෙයනේ හරෙන් අර එතෙනි කියන ගෑණි බලන් ඉන්නවා මේ ආරච්චිලා නටෝලා මාව නිරපන්ට ඉතින් මං කොහොමද බය නැතුව යමක් කියන්නේ කතා කරලා. අම්මා, දන්නවද වැඩ? දැන් නාමයට පුළුවන් මගේ උදව් නැතුව එයාගේ සේරම වැඩ කරගන්න. මං යනකොට එයා බෙහෙත් වරුවේ ගොඩට ඇවිත් ඇඟ පිහගෙන ඇඳුම් සේර වැඳගෙන රවුලක් කපා ගන්නවා. ඇත්තට අනේ හරි සන්තෝසයි. ඔව්. ආ මම්මි මේ පැෂන් ෆෘට් වීදුරු බීලා උගුර තෙමාගෙන මට ඇත්ත කියන්න. හොඳේ? මේ මේ අර වැල් දොඩන් කියන ගෙඩි වලින් හරි ඒව තමයි. ඒව තමයි මේ වැල් දොඩන් තමයි. දැන්වත් මට කියන්න මන් නාමෙල්ව නාවන්ට අර පිළිකන්නේ තියෙන මඩුවට ගියාම වෙදසිය එක මොනවද හෙමින් හෙමින් කතා කරගත්තේ කියලා. ඔය අපි ඉතින් ඔහේ ඔය නොයේ කනම් මනන් දේවල් ගැන අම්මා නම් මනන් ගැන නෙවෙයි මං අහන්නේ මං ගැන මොනවද කතා වුනේ කියලා විතරයි මට දැනගන්න ඕනේ ඔව් ඔව් ඒ ගැන තමයි වෙද මාමයි මායි කතා වුනේ නාමල් ගැනයි විසු ගැනයි එතකොට දැන් හරිද ඔව් බොහොම හොඳයි අම්මා අම්මා දන්නවනේ. <laughs> නාමිලුයිමයි මිමු අම්පලස අතහැරලා නොගිය ඇයි කියලා. ඈ? හවුදුවේ. මේ වයසට යන මාවයි අපච්චිවයි දාලා යන එක හොඳ නෑ කියලා තේරුම් අරගෙන අපි දෙන්නා මහලු අයසේ අපිව රැක බලා ගන්න ඕන හන්දා අනන්තේ මම ඒ මව්පිය භක්තියින්දම තමයි නාමෙල් මට අනන්තවත් යමු යන්න කිව්වත් මන් නොගියේ. මම දන්නවා. මම දන්නවා දුවේ. ඒත් ඒත් අප්පච්චි අප්පච්චි අපේ හතුර ගෑම ගිලපු මාළුවෙක් වගේ බිලි බාන්න දිහාටම තාමත් ඇදෙනවා. උන්දට තේරේ දවසක. මේ අහන්ටකෝ. ඒ අහන්ට මම රත්තරන් දුවේ. මාත් මාත් මගේ දූ වගේම දුක් පීඩා විඳපු ගෑණියෙක් මටත් ඔය අයුත්‍ය අසාධාරණේ රුස්සන්නේ නෑ දුවේ සුදුසට සුදුසු තැන දෙන්න ඕනේ නමුත් නමුත් ඔන්න ඔය නමුත් කියන එක තමයි කොස්ස ඇයි නමුත් කියලා නැවැත්තුවේ සෝකේ අප්පච්චි කීයට ගියත් දුවයි නාමලු බඳිනවට කැමති නෑ මයිදුවේ. මම මයි කැමැත්ත දුන්නයි කිව්වොත් හිතායින් පස්සේ මේ ලොකු මැනිකා කියන ගෑණි අනන්ත එපා අම්මා අපි අම්මවර එක බලා ගන්නවා අප්පච්චිව තාක දන්නේ අම්මා Thank you. මුවන් පැලැස්ස අදරංග පෑවෝ කමල් දේශප්‍රිය රත්නාලාල්නී ජයකොඩි රම්‍යා වනිගසේකර සමග උලපනේ ගුණසේකර නාට්‍ය ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල කලාශූරි මුදලි නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්